නිසායි ලෝක විමුක්තිය කියලා යම් කිසි කෙනෙක් කටයුතු කරනවා නම් ඒව සමහරවල් හරි ලේසියි. නේද සමහර කෙනෙක් කියන්න පුළුවන් මේ මේ මරුණාට පස්සේ ආයෙ නෑ එතනින් ඉවරයි. එහෙනම් ඉතින් මරණය විමුක්තියක් විදිහට දැනනවා. නේද? ඔය කියවට මරණය විමුක්තියක් කියන මේ දෘෂ්ටි වල වෙලාවකට ඉන්නවා ඔය කියවට. ඇයි? පොඩ්ඩක් කරදර වෙනකොට මොකද කියන්නේ? හුඟක් කරලා බෞද්ධයත්ව. මොකද කියන්නේ? මැරිලා යන්නේ නැහැ නේ අප්‍රමාව. එහෙනම් ඒ මොකක්ද? එහෙනම් මැරෙනකොට මේ ඔක්කොම ඉවරයි. කෝච්චි වලට පයින්නේ මොකටද? දිවි නසා ගන්න මොකටද? නේද? මැරිලා යන්නේ නැහැ නේ මාව. මැරෙන්න මරණය විමුක්තියක් කියන දෘෂ්ටියට ඇවිල්ලා. නේද? දුක් විඳින කෙනෙක් දැක්කහම එක තැන් වෙලා ගොඩාක් දුක් විඳින කෙනෙක් දැක්කහම වෙලාවකට අපේ හිතට දැනෙනවා නම් හිතෙනවා නම් මේක වැඩිය හොඳයි මේක වැඩි හොඳයි මැරෙනවා නම් කියලා සිතුවිල්ල අපිට එනවා නම් පින්නත් නේ. ඒක ළඟ තියෙන්නේ සම්මාදිට්ඨියද මිත්‍යා දෘෂ්ටියද? ඒක මරණය විමුක්තියක් කියලා අපි හිතනවා. මෙතනින් එහාට යන්න තියෙන්නේ කොහෙද කියලා අපිට මතක් කරන්නේ ගොඩාක් වෙලාවට එවැනි දෘෂ්ටි අපි ළඟ තියෙනවා. මරණය විසඳුමක් කියලා. ඉතින් ඒක විසඳුමක් වෙනවා නම් පින්නන්නේ අපි මේ ජීවිත දාගන්න ඕනේ අපරාධය කාලා බීලා නාලා ඇඳලා ඉන්නවා ඉතින් මරණය විමුක්තියක් වෙනවා නම් අපරාධය නේද සිවුරු දාගෙන කැලෑ වැදිලා ඉන්න ඕනේ නැහැ. හොඳයි. ඊළඟට එන්නේ දැන් 20ක්. ටික ටික ටික ටික අපි 20ක් කියාගෙන ආවා. ඊළඟට එන්නේ ක්‍රෝධ. ක්‍රෝධ කියලා කියන්නේ මොකද්ද? අනුව නේද? නෑ මම මං කියන්න ඕනේ නෑ. එහෙම කිව්වම දැනෙනවා. නේද මම නේද අත් කඩනවා, කකුල් කඩනවා, දේවල් කුඩු කරනවා, හිංසා කරනවා කියලා අධික ක්‍රෝධය කෙනෙක් තුළ ඇති වෙනවා. අන්න එහෙම ක්‍රෝධය කියන එක පින්නදී මේ හිස්වල සකස් වෙනවා. මේ ක්‍රෝධය සකස් වෙන්නෙම පොඩි කාලේ ඉඳන් අපි කොහොමද ජීවත් වෙන්නේ? පොඩි කාලේ පාසල් යන කාලේ හම්බුන් කිසෝරිය හරි ඉස්කෝලේ යන කාලේ කවුරු හරි එනවා ගහන්න. ගහන්න අපම මොකද කියන්නේ? ගහනවාක බලන්න, එකක් ගහනවාක බලන්න. ඇයි? අනිත් පැත්තට ගහන්න. නේද? අන්න ඒ වගේ මේ ක්‍රෝධය බෝ වෙනවා. ඒකෙන් බෝ වෙන එකක් ක්‍රෝධය. එක්කෙනෙක් ක්‍රෝධයක් ඇති කරගෙන අපිට කටයුතු කරොත් අනිත් පැත්තට කොලාපයින ක්‍රෝධයක් ඇති වෙනවා. ඔන්න අමාරුම අවස්ථාවක්. මේ කියන මේවා මෙතන ඉඳන් යන්නේ මේ උපක්ලේශ ටික. එතකොට ගොඩාක් අමාරුම අවස්ථාවක් වෙනත් නේ ක්‍රෝධයෙන් කවුරුහරි අපිට වැඩ කටයුතු කරනකොට ක්‍රෝධය නැතුව ජීවත් වෙන එක. දැන් ක්‍රෝධයෙන් කවුරුහරි වැඩ කටයුතු කරනකොට තරහෙන් ක්‍රෝධයෙන් වැඩ කටයුතු කරනකොට අර මං කලින් කිව්වා වගේම Tamanට ක්‍රෝධය ඉපදුනොත් හැන්දෑ වෙනකොට වෙන මොකක් හරි හින්දා අර ක්‍රෝධය දැන් ආය දැන් මේ වෙලාවේ නැහැ. හැබැයි මතක් වුණොත් ඉවරයි. දැන් කල්පනා වෙනවා මෙහෙම එකක් මගේ ළඟ හටගත්තා. ඒක මම එක්ක ගහලා හරි බැනලා හරි පිට කරගත්තා. හරිද? දැන් කල්පනා කරන්න වෙන්නේ මොකද්ද? ක්‍රෝධය හමුවේ ඇවිස්සෙන හිතක් මගේ ළඟ තියෙනවා. එහෙනම් මම මොකද කරන්න ඕනේ? අන් අයගේ ක්‍රෝධය හැමුවේ ඇවිස්සෙන්නේ නැති හිතක් මම සකස් කරගන්න ඕනේ. සකස් කරගන්න ඕනේ. සකස් කරගන්න ඕනේ. හරිද? ඉතින් ගාක් වෙලාවට ක්‍රෝධයෙන් කතා කරන වචන. සිතුවිලි වලට වැඩිය නේද? තරහෙන්, ක්‍රෝධයෙන්. ඇත්තම කියන්න බලන්න. හුඟා අය අවවාද දෙන්න දන්නවද? කෙනෙකුට අවවාද දෙන්න හුඟක් අය දන්නවද? මොකද කියන්නේ? හුඟක් අය අවවාද දෙන්නේ වැරද්දක් දැකලා ඒ අවවාදයේ ඉස්සරහා ඉන්න කෙනා පිළිපදින්නේ නැති විදිහටම ඔන්නෝක කරන්ද කියලා කියන්න පුළුවන්කම තියෙද්දි කොහොමද කියන්නේ? ඕක කරනවා. නේද? ඒ කියන්නේ අර පැත්තේ ක්‍රෝධ ඇති වෙනවා. ඒ කියන්නේ මේ ක්‍රෝධය මිශ්‍රිත තමයි අවවාද දෙන්නේ. Tamanට පුළුවන්කම තියෙන්න ඕන අනිත් අයගේ වැරදි දැකලා ක්‍රෝධය නැතුව අවවාද දෙන්න පිළිබඳ. වැරදි හැමෝම අපිට ක්‍රෝධය ඇති වෙනවා. එතකොට ඒ ක්‍රෝධය නැතුව කටයුතු කරන්න පුරුදු වෙන්න ඕනේ. එහෙම කරන අය මේ ලෝකේ ඕනේ තරම් ඉන්නවා. ක්‍රෝධයෙන් පුපුරන්නේ නැතුව එතකොට දැන් එතනත් අපි තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. දරු සමහර අයට දැන් මේ මේවා හොඳට පටලගෙන තමන්ගේ වාසියට හරව ගන්න එපා. හරිද? ඇයි හැම වෙලේම සත්‍යවාදීව මේවා දිහා බලන්න පින්නත් නේ දැන් මෙතෙක් අර පැත්තෙන් බලු පැටියෙක් ආවා කියන්නකො මේ පැත්තට දැන් මම මොකද කරන්න කියනවා බලු පැටියට මේ බලු පැටියා මේ අපි බන කියනවා යන්න යන්න කිව්වොත් එහෙන් මොකද කරන්නේ ඉතින් සැරේ මෙතනුත් නැගලා උඩට එයි එයාව යවන්න නම් අපි කොහොමද කරන්න වෙන්නේ සුටක් අයියෙන් කියන්න වෙනවා සමහර ඇත්තන්ව පාලනය කරන්න විශේෂයෙන් පුංචි ළමයි එහෙම පාලනය කරන්න චුට්ටක් සැරේ කතා කරන්න වෙනවා. හැබැයි කතා කරන්න ඕන කොහොමද? තමන් තමන්ම විනිශ්චය කරගෙන. සැරෙන් කතා කරලා තනි වෙලා පොඩ්ඩක් බලන්න ඕනේ. එතකොට එනවනම් මේ පැත්තෙන් ගිනි බුබුලු වගේ. නේද? දුම් දානවා නම් ඇතුලේ. තේරෙනවා නම් තමන්ට මේ ටිකක් කියන්නයි තිබ්බේ මට මේ ටිකක් කියන්නයි තිබ්බේ. අපරාධ මේ ටික කිව්වේ නැත්තේ කියලා දැනෙනවා නම් කාට හරි ගන්න වෙලාවක් තමන් ඉඳලා තියෙන්නේ අධික ක්‍රෝධයකින්. එහෙමනම් පින්වත්නි ඒක හරියන්නේ නැහැ. කෙනෙකුට සැරෙන් කතා කරන්න වෙන අවස්ථා තියෙන්න පුළුවන්. හැබැයි කරුණාවෙන්මයි. හරිද? කරුණාවෙන්මයි. ඇයි එහෙම කියන්නේ? කරුණාවෙන්මයි කියන්නේ ඇයි? නේද? කරුණාවෙන් මට මට කවදා හරි කවුරු හරි කෙනෙක් මෙහෙම කතා කරපු හින්දා මම මගේ ජීවිතේ ජයගත්තා. මගේ තාත්තා මට මේ විදිහට බැන්න හින්දා මම මගේ ජීවිතය හදාගත්තා. එහෙනම් මගේ ළමයාට මම අද බයින්න ඕනේ නේද? අඬු කැඩෙන්න ගහනවා කියන තැන නෙවෙයි. නේද සමහර අයත් වෙනවා අතේ තියෙන එකෙන් ළමයි ගහනවා. තරහ ගියාම අතේ තියෙන එකෙන් ළමයි ගහනවා. හ්ම්. එතන තියෙන්නේ මරණ චේතනාව වගේම කුබල චේතනාව. හ්ම්. ඉතින් එන්න එහෙම එකක් නැතුව පින්නන්නේ තාම සංයමයෙන් තමන් තමන්ගේ හිත පිරික්සලා බලන්න ඕනේ. ක්‍රෝධද ඇති උනේ කියලා. විශේෂයෙන් අන් අයගේ ක්‍රෝධය හමුවේ තමන්ට ක්‍රෝධය උපදවා ගන්න නැතුව හැම වෙලේම ඉඳ උත්සාහ කරන්න ඕනේ. හැම වෙලේම ඉඳ උත්සාහ කරන්න ඕනේ. බලන්න මේක පින්වත්නි ලේසිද? ඊළඟට වෛර උපනාභ කියලා කියන්නේ වෛර කියන එක. බද්ධ වෛර. ක්‍රෝධය කියන එක හරියට නිකන් එක පාරටම කඩාපනින ගොදුරක් අල්ලගෙන කඩාපනින සතෙක් වගේ. හරිද? එතකොට වෛරය කියන එක එහෙම නෙවෙයි වෛරය කියන්නේ කොහොමද? අතුලාන්තයේ පැහැව පැහැව පැහැව පැහැව නැවත නැවත නැවත නැවත සකස් වෙන කාලිය අපින්නට වුණා වගේ ඒ වගේ බොහෝ දේවල් සිද්ධ වෙන බද්ධ වෛරය කියන එකට කියන උපනාම කියලා. එතකොට Tamanට කවුරු හරි වෛරී අය ඉන්නකොට පින්නන්නේ ඒ කට්ටිය මොකද කරන්නේ දැන්? දෙව්දත්ත බුදුරජාණන් වහන්සේ මොන්නතරම් අවිහිංසකව කටයුතු කරත් මොන්නතරම් කරුණාවෙන් මෛත්‍රී කටයුතු කරත් ඒ හිතේ තිබ්බ වෛරය අයින් වුණාද? නෑ අවිද්‍යාව මිශ්‍ර වෙලා ආපු වෛරය මොකද්ද? බුදුරජාණන් වහන්සේ මරලා බුදු වෙන්න පුළුවන් කියන අදහස. අවිද්‍යාව ඉතින් ඒ වගේ ඒ වගේ පින්වත්නි තමන්ගේ පැත්තෙන් අන් අය තමන්ට වෛර කරනකොට ඒ වෛරයට වෛරය නැතුව හැම වෙලාවෙම ඒ වෛරය සංසිඳන විදිහට මෛත්‍රියෙන් කටයුතු කරන්න. මම මෙහෙම කියන්නම්කෝ. දැන් කවුරුහරි කෙනෙක් තමන් එක්ක තරහ වෙලා. දැන් අපිට ඕන කරලා තියෙනවා මේ දැනත්තත් එක්ක යාළු වෙන්න. දැන් අපි කොහොම හරි මෛත්‍රී සිත හදාගන්න. ගිහිල්ලා දැන් යාළු වෙන්න ඕන හින්දා ගිහිල්ලා දැන් මේ රණ්ඩු වෙච්ච එක ගැන ගිහින් කියන්න යනවා. අපි તો රණ්ඩු වෙලා දැන් මේ තරහ ඇති වෙලා තියෙන කියලා. කියන්න ගිහිල්ලා කියනවා ඉතින් යාළු වෙන්න ඕන විදිහට ඉතින් කියනවා මෙහෙම නෙවුනේ මෙහෙම නෙවුනේ ඔය කොච්චර ගණන් ගන්න එපා අරව මේව කියලා. එහෙම කියන්න ගියාම අර පැත්තේ කෙනාගේ තියෙන ආඩම්බරේ නේද? ඒ වැරද්ද ගැන කියවන ගතියයි එදා රණ්ඩුවේදී කියපු ඒවා ටික ඔක්කොම අය කියවනවද නැද්ද? අය කියවට පටන් ගන්නවා. කියවනකොට මේ පැත්තට ආයතරයක් මොකද වෙන්නේ? නේද? අන්න ඒක අසාධාරණ විදිහට කියවන වෙලාවෙත් මේක මං සංසිඳවන්න ඕනේය. මෙතන අවුල් වෙලාය. මෙතන වෛරී සිතුවිලි ඇති වෙලාය. වෛරය කියන ධර්මය ඇති වෙලාය. මේ වෙලාවේ මම මෙන්න මේ විදිහට කටයුතු කළොත් මේක සංසිඳනවාය. මේක මේ තැනත්තාට අයිති නැති එකක් කියලා පින්නත් දැනගෙන පුළුවන් නම් ඒ වෛරය බෝ කරගන්න නැතුව, ඒ තරහ මේ පැත්තට බෝ කරගන්න නැතුව කටයුතු කරන්න ඒක ලොකු ශක්තියක්ද නැද්ද? මේවා ප්‍රායෝගික නැත්නම් නේද මේ විදිහට කටයුතු කිරීමයි Tamange ළඟ තියෙන අධිකතර වූ ශක්තියක් හරිද? ඉතින් ඔන්නෝකට කිව්වා ඔය ඔයක තමයි ඉස්සෙල්ලාම පුරුදු කරන්න කියලා කිව්වේ බුදුරජාණන් වහන්සේ. හරිද? ඕක තමයි ඉස්සෙල්ලාම පුරුදු කරන්න කියලා කිව්වේ. ඉතින් බලන්න ඕනේ මම මේක මොනතරම් පුරුදු කරනවද කියලා. මම මේක මොනතරම් සුදු කරා ඊළඟට තියෙන හොඳම කාරණාව ඔය උපනාම ඊට පස්සේ තියෙන්නේ මක්ක මක්ක කියලා කියන්නේ පින්නන්නේ ಗುಣමකුකම කියන එක මොකද කියන්නේ ಗುಣමකුකම් හමුවේ හිත කොහොමද ಗುಣමකුකම් වලින් පීඩා ලැබලා තියෙනවද නැද්ද නේද ಗುಣමකුකම් හමුවේ මොකද වෙන්නේ ඇත්තටම හුඟක් අයට උදව් කරන්න ගිහිල්ලා හරි හොඳට කටයුතු කරන්න ගිහිල්ලා ඒ කට්ටිය ඒ ගුණය අතහැරලා ඉතාමත්ම නරක විදියට කටයුතු කරපුවාම ඒ කරපු අයට ඒ කියන්නේ ගුණමකව කටයුතු කරපු අය නෙවෙයි අර හොඳට කටයුතු කරපු අය ගන්න තීරණය මොකක්ද? Tamanට එහෙම වෙලා ඇති නෙවෙන තරම් මේක ගුණමක සමාජයක් නේද? ඒ වගේ වෙලාවට ගන්න තීරණය මොකක්ද? ආයනම් මම සලකන්නේ නැහැ. නේද? ආයෙනම් මම සලකන්නේ නැහැ. ආයෙ මම මොන දේ කරත් මේ විදිහට කටයුතු කරන්නේ නැහැ. මොකද උනේ? අන් අයගේ මක්ක කියලා කියන ස්වરૂපය හින්දා Taman ළඟ වෙනසක් වුණා. Taman ළඟ වෙනසක් වුණා කින්නත් නේ. ඒතකොට Taman ළඟ තිබ්බ යහපත් ගතිගුණ නැකුණා. වැහුණා. කෙනෙකුට යහපතක් කරන එක නැවතුණා. අද හුඟක් සමාජයට සේවය කරන අය කෙටි කාලෙකින් සියලු දේත් එක්ක කලකිරෙනවා. කලකිරලා මොකද කරන්නේ? අන් අයට උදව් කරන අය කලකිරෙනවා. කලකිරෙන්නේ ඇයි? අන් අයගේ තියෙන ಗುಣමකුකම් සූරායකම් හැමේ එපා වෙනවා. ඒකල කියන මට එපා වෙලා තියෙනවා. කියලා තමන්ගේ තිබ්බ හොඳ ගති ගුණ අතහැරලා දාලා මෙන්න ඉන්නවා. හ්ම් නේද? ඉතින් බලන්න පින්නත් නේ අන්න ඒක නොවේ යුතුයි. අන් අය ಗುಣමකු උනාවේ අන් අය ಗುಣමකු වෙන අතරේ මම ಗುಣ වෙනස් කරගන්නේ නැතුව ඉන්නවා. අන් අය ಗುಣමකු වෙන අතරවාරේ මම ಗುಣ වෙනස් කරගන්නේ නැතුව ඉන්නවා කියලා තමන් ශක්තිමත් වෙන්න ඕනේ. එහෙම නිකන් ඉන්නවා කියලා අදිස්ථානයක් ගන්න එක විතර නෙවෙයි. පළවෙනි එක අදිස්ථානයක් ගන්න එක. නමුත් එහෙම ඉන්නකම මෙතන පැහැදිලිව තියෙන්නේ එහෙම ಗುಣමකුකම් හමුවේ සැලෙන්නේ නැතුව ඉන්නකම. හෙල්ලෙන්නේ නැතුව ඉන්නකම. හිත පාර ගන්න නැතුව ඉන්නකම වෙනසක් වෙන්න නැතු මේ චිත්තයේහි වෙනසක් වෙන්න බෑ අන් අයගේ වෛරීකම් හැමුවේ අපේ හිත වෙනස් වෙන්න බෑ අන් අයගේ ක්‍රෝධ හැමුවේ වෙනස් වෙන්න බෑ අන් අයගේ ගුණමකුකම් හැමුවේ වෙනස් වෙන්න බෑ ආන්කේ විදිහට ඉන්න පුරුදු කරන්න ඕනේ බලන්න මං එහෙමද ඉන්නේ කියලා පොඩ්ඩක් නේද? ඒතර මට තාම එහෙම ඉන්න බැයි නම් මම මොකද කරන්න ඕනේ? අවශ්‍ය කරන විදර්ශනාවකින් හෝ වේවා සමතයකින් හෝ වේවා මේ ධර්මයේ තුල තියෙන ක්‍රමවේදයන් පාවිච්චි කරමින් මෛත්‍රිය වඩමින් උපේක්ෂාව වර්ධනය කරගනිමින් නිවැරදි සංකල්පන ඇති කරගනිමින් ගුණමකුකමේ තියෙන ආදීනව දකිමින් ගුණවන්තකමේ තියෙන ආනිසංස දකිමින් බුදුරජාණන් වහන්සේ ගැන මෙනෙහි කරමින් නේද? තමන් තමන්ගේ ගුණවන්තභාවය වර්ධනය කරගෙන කිසිම ගුණමකුක් කෙනෙක් ඉදිරියේ හෙල්ලෙන්නේ නැතුව ආයතරයක් එයාට ගුණයක් කරනවා නම් පින්නන්නේ අනිත් මිනිස්සු අපිට කියයි මොකද කියන්නේ නිවට මෝඩ නේද කියාපු දෙන් නේද කියාපු දෙන් කවුද දන්නේ මේ විදිහට ජීවත් වෙනවා නම් කවුද ශක්තිවන්තයා ගුණමකුකම් හමුවේ තමන්ගේ හිත හෙල්ලෙන්නේවත් නැතුව ජීවත් වෙන්න තමන්ට පුළුවන්කමක් තියෙනවා නම් එයා ධර්මදර කෙනෙක් ධර්මය නැතු එක කරන්න බෑ. එතකොට අන්න තමන් ගන්නවා මම ශක්තිමත් කෙනෙක් වෙනවා කියලා. මම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට හික්මන කෙනෙක් කියලා දන්නවා. මම සල්ලේකරණය කරන කෙනෙක් කියලා දන්නවා. එතකොට අනිත් අය මොනවා කිව්වහම මට මොකද? මට නිවටයක් කියයි. මට මෝඩයක් කියයි. ඒක හරියන්නේ නැහැ. මොකද මම දන්නවා දුසරිතේ සුචරිතේ විපාක ඇත කියන්නේ. නේද? එතකොට වැරදි දේ කරන අයට විපාක තියෙනවා. ඒකමට අදාළ නැහැ. එතකොට මේ විදිහට කටයුතු කරොත් මගේ හිත පින්වත්නි ඔතන හැදෙන්නේ මහා නෙක්කම්ම ගුණයක් ඔය. ඔතන හැදෙන්නේ මහා ප්‍රබල හිතක් ඔය හැදෙන්නේ. ක්‍රමානුකූල ඔය தත්ත්වයට අරගෙන යනකොට ඔය හිත ලෝකයේ හිත හෙල්ලෙන්නේ නැති හිතක් මේ හැදෙන්නේ කියලා තේරෙනවා. Taman මේක දැනගෙනම දැනගෙනම හික්මවනකොට දැනගෙනම දැනගෙනම මේ හික්මවන්නේ මේ ಗುಣපකුකම් හමුවේ ඉන්න පුරුදු කරන්නේ නේ. හරිද? සියලු සංස්කාරයන් අතහැරෙන විදිහට හිත පුරුදු කිරීමක් නෙමෙයිද මේ? ගුණමගු කියන්නේ සංස්කාරය. ගුණමග්ග කියන්නේ මේ පැත්තේ ගොඩාක් ඇවිස්සෙන සැකසීමක්. ඒ සැකසීම් හමුවේ Taman නොසලී ඉඳ පුරුදු කරනවා කියන්නේ කවදා හරි අපිට මේ සියලු සංස්කාර ගොන්න අතහරින්න අවශ්‍ය කරන චිත්තයක් සකස් කරගන්න වෙනවා නිවන් දකින්න යන කෙනා. සියලු සංස්කාරයන් අතහැරෙන්න. එහෙනම් ඉතින් මේ ගුණමග්ගකම අතහරිනවා කියන එක පුරුදු කරන්න ඕනවද නැද්ද? නේද? එහෙනම් අන් අයගේ ගුණමග්ගකම් හැම තමන් හෙල්ලෙන්නේ නැතුව ඉන්න අවශ්‍ය කරන පුරුදු වීම කරන්න. හරි? ඒකට ඒකට කියනවා මක්ක කියලා. ඊළඟට පලාස කියලා කියන්නේ පින්නන්නේ සමහර අය නැති ಗುಣ පෙන්වමින් ලාභ කීර්ති ප්‍රශංසා ආදිය ලබා ගන්න කටයුතු කරනවා. Taman ළඟ නැති ಗುಣ හඟවනවා. නැති ಗುಣ පෙන්නනවා. මම ධ්‍යානලාභියෙක්ය. මම මාර්ගඵලලාභියෙක්ය. කූට කූට උපක්‍රම. ඒ විතරක් නෙවෙයි මගේ ළඟ මේ මේ වගේ ಗುಣ තියෙනවා අය. මම මේ වගේ කෙනෙක් කියලා එක එක එක එක කූට උපක්‍රම තමන්ගේ නැති ಗುಣ පෙන්වමින් කටයුතු කරනවා එක එක ලාභ කීර්ති ප්‍රශංසා හමුවේ. අන්න එවැනි අය හරියට මේ සමාජයේ වේගෙන් දියුණු වෙනවා. හරිද? ඉතින් මේ මුළු මොනවද කියන වෙළඳ දැන්වීම කියන හුඟක් ඒවා තියෙන්නේ ඕකද නැද්ද? නේද? නැහැ වාණිජකරණය තුළ ඔක්කොම වැඩිපුර තියෙන්නේ නැති ಗುಣ පෙන්වන ස්වභාවය. ඒ වගේ මේ මනුස්සය තුලත් ඕනෑ තරම් ඒවා තියෙනවා. ඉතින් අන්න ඒ එවැනි මානසික ස්වභාවයන් තියන අය වේගෙන් දිනු වෙනවා. දැන් එතකොට අනිත් අයට කල්පනා වෙනවා මෙහෙම. මටත් හැබැයි හොඳ රංගපෑම් ටිකක් පුළුවන්. මේ වචනයක් ඉස්සරහට දැම්මනම් මටත් හොඳ තැනකට යන්න පුළුවන් කියලා දාන. මොකද උනේ? අනුන් අනිත් අය එහෙම කරනකොට මම කවදාක්වත් නැති ಗುಣ පෙන්වන්නේ නෑ. අන්න එහෙම කරන පාරේදී මම නොකර ඉන්නවාය කියලා පෙන්වන්නේ. තමගේ ගුරුවරයෙක් ඉදිරියේ, සමාජයේ ඉදිරියේ, ගෝලයෙක් ඉදිරියේ මොන තැනකවත් අපි පින්වත්නි බුදුරජාන් වහන්සේගේ ධර්මය තුල හික්මෙන අය නම් අපිට පුළුවන් වෙන්න ඕනේ. දැන් ස්වාමීන් වහන්සේලා අතර තියෙන විනය කර්මයක් තියෙනවා. ඇවැද්දසනවා කියලා. ඒ කියන්නේ තමන් අතින් සිද්ධ වෙච්ච යම් යම් වැරදි තියෙනවා නම් ඒවා ආරෝචනය කරන්න ඕනේ. වයසින් බාල සීලයෙන් බාල ස්වාමීන් වහන්සේ නමක් ඇවිල්ලා වැඩිහිටි ස්වාමීන් වහන්සේ ඉදිරියේ මොකද කරන්නේ මගේ අතින් මේ මේ පුංචි පුංචි වැරදි ටික සිද්ධ වුණා මේ මේ ලොකු වැරද්දක් සිද්ධ වුණා කියලා සිහියෙන් ඒ පිළිබඳ කියලා මම ආයති සංවරයේ පිහිටනවාය කියලා සංවර වෙනකොට බුද්ධ නියමය තමයි වැඩිහිටි ස්වාමීන් වහන්සේ මේ වෙනකොට තමන් අතින් ඊට පෙර ඒ වගේ ප්‍රකාශ කරන්න ඉස්සෙල්ලා තමන් අතින් වෙච්ච ඊට පස්සේ තමන් අතින් වෙච්ච වැරද්දක් තිබ්බනම් ඒක සම්පූර්ණයෙන් පොඩි හඳුරන්න කියලා මමත් සංවර වෙනවා කියලා සංවර වෙන්න ඕනේ. එතකොට වැරදි වහන එක ධර්මයේ තුල තියෙන ලොකු වැරද්දක්. සෝවාන් පුද්ගලයාගේ තියෙන ස්වභාවය මොකද්ද? සෝවාන් පුද්ගලයා වැරදි වැරදි වහන්නේ නැහැ. වැරදි වහන්නේ නැහැ. ඒ වගේ තමන්ගේ නැති ගුණ පෙන්වන්නේ නැහැ වගේම ඊළඟ කාරණාව වෙන්නේ වැරදි පාප ධර්මයන් වහන එක. පාප ධර්මයන් යම් කිසි කෙනෙක් වහනවා නම් ඒක ලොකු වැරද්දක්. හරිද? එතකොට ඒ වගේ පින්වත්නි තමන් තමන්ගේ නැති ගුණ පෙන්නලා යම් කිසි කෙනෙක් කටයුතු කරනවා නම් ඒ නැති ಗುಣ පෙන්නලා කටයුතු කරන අය දියුණු වෙනවා දැකලා නැත්නම් ඒකෙන් යහපත් විදියට ජීවත් වෙනවා දැකලා අන් අයගෙන් ආවරණය වෙලා නොයෙකුත් නොයෙකුත් දේවල් කරගන්නවා දැකලා තමන් කෙලින් සත්‍වාකාරයෙන් තමන්ගේ ඇති ಗುಣ පෙන්වමින් නැති ಗುಣ හඟවන්නේ නැතුව කපටිකම් කරන්නේ නැතුව කටයුතු කරන එක තමන් පුරුදු කරන්න ඕනේ. ඒක බොහෝම ඊටාම අමාරු, ඉතාම අපහසුකම් තියෙන පුරුදු කරන්න හරි අමාරු වැඩ. ඉතින් ඒ වගේ දේවල් තමන්ගේ ජීවිතයේ හැම මොහොතකම හැම මොහොතකම මම ඉතාම ප්‍රබල චරිතයක් බවට පත් වෙනවා මම මේ වගේ හිත ආරක්ෂා කරන කෙනෙක් බවට පත් වෙනවා කියලා සල්ලේඛ කරන්න ඕනේ මේවා මම මේ විදිහට මේවට ඉඩ දෙන්නේ නැහැ කියලා ඊළඟට පින්නත් ඒ සමහර අයගේ තියෙනවා පාපය වහන ස්වභාවයක්. ඒ වගේම සමහර අයගේ තියෙනවා ඔය කිව් ආකාරයට නැති ಗುಣ පෙන්වන ස්වභාවයක්. ඊළඟට කෙනෙක් තුළ තියෙනවා අතිමානය. දැන් බලන්න අතිමානය කියලා කියන්නේ මොකක්ද? නැති තමන් ළඟ නැති මම උසස්යයි කියලා ගන්න ස්වභාවය. ඒක එයාටත් හුඟක් වෙලාවට වැරදිච්ච වෙලාවල් තියෙනවා. ඒකට හැම වෙලෙම මේ අනිත් අයට වැඩිය මම සමාන කෙනෙක් අනිත් අයට වැඩිය මම කියන්නේ දැන් ඉහළ ඉහළ තලයට ගිහිල්ලා තියෙන අයට මම රහතන් වහන්සේ වගේ ජීවත් වෙන කෙනෙක් මං අහවල් සමාජ සේවකයා වගේ කෙනෙක් කියලා තමන් ඊටාම නැති උසස්කම් තමන් තුළ ඇති කරගෙන කටයුතු කරනවා එතකොට අන්න ඒ වගේ කටයුතු කරන අයත් එක්ක කටයුතු කරද්දී ලොකුකම් අපි ඉස්සෙල්ලාම කිව්වේ ඒ අය මොකද කරන්නේ පුළුවන් තරම් ලොකුකම් කියවන්න පටන් ගන්නවා අන්නේ පුළුවන් තරම් ලොකුකම් කියවන්න පටන් ගන්න අය ඉදිරියේ අපිට මොකද කරන්න වෙන්නේ? තමන් පහත් වෙලා નિયමතන ඇතිතන තමන් වාසය කරන්න. ලොකුකම් ඉදිරියේ තමන්ගේ තන තමන් වාසය කරන්න තමන්ට මේ වෙනකොට තමන්ගේ ජීවිතය ගැන තියෙන නියම මිම්ම තුල මිසක්ක මම මේ වගේ කෙනෙක් මගේ ළඟ මෙන්න මේ වගේ අකුසල ධර්මයන් තියෙනවා මගේ ළඟ මේ වගේ අකුසල ධර්මයන් සකස් වෙනවා එහෙනම් මං එතන ඉඳන් හික්මෙන්න ඕනේ මට එවැනි උසස් තත්වයකටපත් වෙන්න තාම පුළුවන්කමක් ලැබිලා නෑ කියලා. නිවැරදිව තීරණයක් ගත්තේ නැත්නම් පින්වත්නි මේ බණ කියන මට උනත් විශාල හානියක් වෙන්න පුළුවන් බෑයි. විශාල හානියක් වෙන්න පුළුවන්. ඉතින් අන්න ඒ වගේ නොවෙන්න තමන් ඊටා සාධාරණ මේ මහ පොළවේ අඩිය ගහලා හිට ගන්න ඕනේ. හිටගෙන මොකද කරන්න ඕනේ? ඇත්තට ඇතිසැටියෙන් මූණ දීලා තමන්ගේ தත්ත්වය තේරුම් අරගෙන එතනින් තමන් වර්ධනය වෙන්න පටන් ගන්න ඕනේ. ඊළඟට සමහර අයට යමක් කියලා දෙන්න බෑ පින්නන්නේ. සමහර අය ඉන්නවා ඒ කටට හැම වෙලෙම තියෙන දුබ්බාස. ඒ කියන්නේ මොනවද? මොනවා හරි යමක් කිව්වොත් තරහෙන්මයි කතා කරන්නේ. නේද? දුර්වචනමයි කියන්නේ. කෙනෙක් හිත හදන වචන කියන්නේ නැහැ. ඒ කියන්නේ මේ ඒ කියන්නේ වචනේ ගත්තොත් ඊටාම නරක වචන වලින්මයි ජීවත් වෙන්නේ. අන් අයට රිදෙන වචන වලින්මයි ජීවත් වෙන්නේ. ඉතින් එවැනි අය අමුවේ හුඟා කාලවට මොකද වෙන්නේ? අඩි පොළවේ ගහලා කවුරු හරි කතා කරොත් අඩි පොළවේ ගහන මට්ටමට යනවා. ඒ වගේ අතරවාරයේ තමන් නිවැරදි වචන භාවිතා කරමින් යහපත් හිතරිදෙන් නැති වචන භාවිතා කරමින් වාසය කරනවා කියලා හික්මෙන්න ඕනේ. ඊළඟට ඊළඟ තියෙන වැරදි ගුණය තමයි කෙනෙක් ළඟ සකස් වෙන පාප මිත්‍ත කියලා කියන ගුණය. පින්නත් මේ පාප මිත්‍ත කියන ගුණය කියන්නේ මේ පාප මිත්‍රයෝ ආශ්‍රය කරනවා කියන එකයි අපි දන්නේ. නේද? නමුත් මෙතෙන්දි හික්මන්නේ කොහොමද දන්නවද? පාප මිත්‍රයෝ ආශ්‍රය කරන්ද අපේ හිතවල හුඟක් වෙලාට පාප මිත්‍රයෝ ළඟ තියෙන සමහර දේවල් වගේක් තමයි මොනවාද? පාප මිත්‍රයෝ ළඟ තියෙන සමහර දේවල් වගේක් තමයි ඒ අය අන් අයට අන් අය වරදේ යොදවනවා. අනිත් එක තමයි ඒ අය කාම සුකල්ලකාන යෝගෙහි වැඩිපුර අන් අය යොදවන පැත්තට අදින අය. ඒකින් තමයි කෙලෙස් වලට බරිත හිත පාප මිත්‍ර සේවනයේට බරයි. හරිද පාප මිත්‍ර සේවනයේට කැමති. නට නට දඟල දඟල වැරදි කර කර ඉන්න පැත්තට තියෙන ඇදිල්ල තියෙනවා. එතකොට අන්න ඒ ඒ මොකද දැන් සිල් සමාදන් වෙන එක අමාරු වැඩක්. භාවනා කරන එක අමාරු වැඩක්. එතකොට මේ ලේසි ලේසි උපක්‍රම යොදමින් ලේසි ලේසි විදිහට මේ తాවකාලික දේවල් වල යෙදෙන එක බොහොම ලේසි වැඩක්. ඉතින් ඒ වගේ පැත්තට ඉන්න අය ආශ්‍රය කරනකොට පහසුවක් වගේ දැනෙනවා. කවුරු හරි වෙලාව හැම වෙලෙම කියනවා භාවනා කරන්න. යම් භාවනා කරන්න කියලා සමහර කට්ටිය ඒ කට්ටිය වස්තු දානවා. සමහර අය කියනවා මේ විදිහට මේ විදිහට ජීවත් වෙන්න ඕනේ. මේ විදිහටයි ওই පිළිවෙත් ආරක්ෂා කරන්න ඕනේ කියලා එයාගෙන් පුළුවන් තරම් ඈත් වෙනවා සමහර අය. හිතේ තියනවා පාප මිත්‍ර සේවනයේට කැමැත්ත. එතකොට අන්න ඒ කැමැත්ත අයින් වෙන්න ඕනේ තමන්ගේ හිතේ. අන්නය පාප මිත්‍රයෝ ආශ්‍රය කරන අතරවාරයේ අපි කල්යාණ මිත්‍රයෝ ආශ්‍රය කරමින් වාසය කරමු. අන්නය පාප මිත්‍රයෝ ආශ්‍රය කරන අතරවාරයේ අපි කල්යාණ මිත්‍රයෝ ආශ්‍රය කරමින් වාසය කරමු කියලා පින්වත්නි හික්මෙන්න ඕන කල්යාණ මේ පාප මිත්‍රයන්ගෙන් කියන්නේ පංචකාම සම්පත්තියේ යොදවන්න කවුරු කෙනෙක් කටයුතු කරනවද පාපයේ යොදවන්න කවුරු කෙනෙක් වැඩියෙන් වැඩියෙන් ඇලීම් ඇති කරන විදිහට කටයුතු කරනවද දැන් සමහර වෙලාවට චීවර දරාගෙන ඉන්න අයට පවා සමහර ගිහියත් ටික ටික සම්බන්ධ වෙලා මොකද කරන්නේ? අපි දන්නවා සමහර ඇත්තෝ ඉන්නවා චීවරයෙන් ශාසනයෙන් එළියට ගන්නවා මොන හරි කරලා. එහෙම කරපු අවස්ථා තියෙන ඕන තරම්. ඒ මොකද ටික දවසක් ආශ්‍රය කරනවා කවුරු හරි. එයා මොකද කරන්නේ? හරියට. කල්යාණ මිත්‍රයන්ගේ මිදෝනාය ඉන්නවා. හරිද? ඒ ඔක්කොම ඒ ඒ පාප මිත්‍ර සේවනයේට වැටුනොත් ඒ හිත ඒ පැත්තට ඇවිල්ලා යනවා. ඒකින්ද තමන්ට කුසලාරම්මණය ප්‍රති තමන්ට කුසලයේ වර්ධනය කරන්න යම් කිසි කෙනෙක් උදව් කරනවා නම් අන්න ඒ උදව් කරන කෙනාට තමන් විශාල වශයෙන් ඇලිලා වාසය කරන්න ඕන. කල්යාණ මිත්‍රයින්ට කිට්ටු වෙලා වාසය කරන්න ඕන. පාප මිත්‍ර සේවනයේ අයින් කරන්න ඕන. ඊළඟට අපිට කියන්න අමතක වෙච්ච කාරණාවක් තමයි මේ මච්චරිය කියලා කියන්නේ මසුරුකම. මම කියවා මේ තනි තනින් හරි මේ කටයුතු ටික අවශ්‍ය මසුරුකම කියන එක ගැන හිතනද අපූරු මේ විදිහක් පින්නත් නේ ඒක ඒකෙහි කලකිරෙන්න මසුරුකමේ කලකිරෙන්න මසුරුකම සහ ඊර්ෂ්‍යාව කියන දෙක. මසුරුකම කියලා කියන්නේ මච්චරය කියලා කියන්නේ ඉස්සා මච්චරේ. පළවෙනියෙන් ඊර්ෂ්‍යාව දෙවෙනියට මසුරුකම. එතකොට මක්ක පලාස ඉස්සාව මච්චරිය කියන විදිහට දැන් ඉස්සාව කියන්නේ ඊර්ෂ්‍යාවනේ ඊර්ෂ්‍යාව ගැන ඊර්ෂ්‍යාව කියන්නේ අනුන්ගේ සැපතෙහි අකමැති ගතිය. Tamange හුඟාකයේ හිතවල පින්නත්නි ඔය අනුන්ගේ සැපයෙහි අකමැති ස්වභාවය තියෙන අයගේ ලක්ෂණයක් තියෙනවා. කුඩා හොඳ වැඩ කරපු අය හොඳ වැඩ කරනකොට සමහර අයට පුංචි වැරදීම් වෙනවා. හරිද? බලන්න සමහර විට හිතවල ඒ වගේ ලක්ෂණ තියෙන්න පුළුවන්. මං උනා මොකද කරන්න ඕනේ? මේ විග්‍රහයන් කරන ගමන් මොකද කරන්න ඕන? මේ පැත්ත බලන්න ඕන හොඳට. ඇයි ඒ? වරද්ද ගත්තොත් කවුරුවක්වත් නෑ ආය. නේද? එතකොට මේ ඊර්ෂ්‍යාව කියන එකේ සියුම් සියුම් විස බීජ තියෙන මෙන්න මේ වගේ. බොහෝ හොඳ වැඩ කරන අතර අතර වාරයේ කෙනෙක්ගේ අතින් පුංචි පුංචි වැරදි වගේක් වෙනවා. ඉන්නත් මේ ඇතුලාන්තයෙන් සතුටක් උපදිනවා. මොකද්ද? දැන් අපි හිතමු කවුරු හරි දියුණු වෙලා ගොඩක් හොඳ වැඩ කළා. හැබැයි යාතින් පුංචි වැරද්ද වැරදි වගේක් වෙනවා කියලා. තමන්ගේ චිත්ත අභ්‍යන්තරයෙන් සතුටක් උපදිනවා අර වැරද්ද දැකලා. අපේ මෙච්චර කරන එක්කෙනාටත් මෙතන වැරදිලානේ කියලා. ඒකත් එක්ක සතුටක් උපදිනවා. සතුටක් උපදිනවා නම් එතන තියෙන්නේ මොකද්ද? ඊර්ෂ්‍යාවයි. එයා කතා කරන්නේ මෙන්න මෙහෙම. ඔය මොන දේ කරත් ඉතින් කියලා අනිත් අයට කියන්නෙම අර වැරද්දමයි. හරිද? Tamanට ළඟා වෙන්න බැරි තරම් ලොකු දේවල් කවුරු හරි කරලා තියෙනවා කොතන හරි තැනක. හැබැයි ඔය ඊර්ෂ්‍යාව තියෙන අය කතා කරන්නෙම කරන්නේ මර පුංචි ඇදේ ගැනමයි. හැබැයි ඊර්ෂ්‍යාව නැති අය පිළිබඳ මේ පුංචි ඇදයක් දැක්කොත් වහාම යනවා. හොයාගෙන ගිහිල්ලා එයාගේ මූණටම මෙන්න මෙතන හදාගන්න මෙන්න මෙතන හදාගන්න කියලා කියනවා. බලන්න ඒ ලක්ෂණය තියෙනවා කියලා. අනිත් අය ඊර්ෂ්‍යාවෙන් කටයුතු කරන අතර වාරයේ මම එහෙම කටයුතු කරන්නේ නැහැ. මම ආවම මැරිලා ගියද එහෙම. මොකද මේ ඊර්ෂ්‍යාවෙන් කටයුතු කරා කියලා මට වැඩකුත් නැහැ. අනිත් පුදුම කතාවක් තියෙනවා රේරුකාණී චන්ද්‍රවිමල ස්වාමීන් වහන්සේගේ ග්‍රන්ථයක පින්වත්නි මේ ඊර්ෂ්‍යාව ගැන ඊර්ෂ්‍යාව එපා වෙන්න කතාවක් තියෙනවා. <laughs> මේක කියලා කියන්න ඕන කතාවක්. කොච්චර වටිනවද මේ සිහිය ආවොත් කෙනෙකුට කියලා මට හිතුණා. මේක මේ මගේ නෙත ගැටිච්ච වෙලාවේ. දැන් මෙහෙම කියනවා. ප්‍රාණඝාතයේ යෙදෙන අයට මස් හම්බෙනවා. නේද? අඩුම තරමින් එයාට මේ පංචකාම සම්පත්තියේ යෙදෙන්න අවශ්‍ය කරන මස් හරි හම්බෙනවනේ නේද? දඩයන් කරන අයට. හොරකම් කරන අයට. මං කියන්නේ తాවකාලිකව හරි මේ කියලා තියෙන්නේ. හොරකම් කරන අයට හොර බඩු හම්බෙනවා. කාමයේ වර්ධවා හැතරෙන අයට తాවකාලික සැපයක් හරි හම්බෙනවා. බොරු කියන අයටත් ඒ බොරුවෙන් ලැබෙන ලාභය මොකක් හරි නේද? පස්සේ පාඩු විඳින එක හරි ලැබෙනවා. ඔය විදිහට ලයිස්තුවක්ම කියලා අන්තිමට කියනවා ඊර්ෂ්‍යා කරන අයට මොකවත් හම්බෙන්නේ නැහැ. නේද? ප්‍රාණඝාතයට ඇවිල්ලා ඉන්න අයට අඩුම ගානේ මස් හරි හම්බෙනවා. ඊර්ෂ්‍යාවෙන් ඉන්න අයට తాවකාලිකවවත් සැපයක් ලබන්න එක ශරණයකවත් මොකක් හරි සැපයක් ලබන්න මොකවත් හම්බෙන්නේ නැහැ කියලා. එතකොට අන්න ඊර්ෂ්‍යා තියෙන කෙනාට කල්පනා කරලා දෙයනේ ඇත්ත නෙමෙයි. මොකවත්ම හම්බෙන්නේ. අදම ගානේ తాවකාලික සැපයක් ලැබෙන්න ඔක මොකවත් හම්බෙන්නේ නෑ කියලා පින්නත් නේ. Tamanට මහා කලකිරීමක් ඇති වෙන මම ඊර්ෂ්‍යාවත් අත ගන්න ඕනේ. හරිද? ඒ සඳහා මුදිතාව වර්ධනය කරන්න ඕනේ කියලා තමන් පින්නන්නේ මොකද කරන්න ඕනේ අර අනිත් අය ඊර්ෂ්‍යා කරලා එයාට මොකවත් හම්බෙන්නේ නැහැ එහෙනම් මම මේක අතහැරලා දාන්න ඕනේ කියලා අතහැරලා දාන්න පුළුවන්කමක් තියෙනවා අතහැරලා දාන්න ඕනේ අනිත් අය ඊර්ෂ්‍යා කරන වාරයේදී මසුරුකම කියන්නේ පින්නන්නේ තමන් ළඟ තියෙන දේවල් කාටවත්වත් දෙන්නේ නැහැ කියන කාටවත්වත් දෙන්නේ නැහැ බලන්නවත් දෙන්නේ නැහැ කියලා තමන්ට වෙන් කරගන්න ගතිය. එතකොට ඒකට ප්‍රතිවිරුද්ධ ධර්මය තමයි තමන් ළඟ තියෙන ඒවා දෙන එක. එතකොට ඒකට ඉස්සෙල්ලා අනිත්‍ය මසුරුකමෙන් මේ විදිහට වාසය කරපු දෙයින් මම හැබැයි මසුරු වෙන්නේ නෑ කියලා සංවර වෙන්න ඕනේ. ඊළඟට බොහෝ දෙනෙක් පින්වත්නි ප්‍රමාදයෙන් වාසය කරනවා. බොහෝ දෙනෙක් ප්‍රමාදයෙන් වාසය කරනවා. එතකොට අන්න ඒ ප්‍රමාදයෙන් වාසය කරනකොට මේ අය මොකද කරන්න ඕනේ? මම අප්‍රමාදී වෙන්න ඕනේ. මම අප්‍රමාදී වෙන්න ඕනේ. අනිත් අය ප්‍රමාදයෙන් වාසය කරන අතරවාරේ. ඉතින් බොහෝ දෙනෙක් කියනවා නේ දැන් අපිට වෙලා තියෙනවනේ මේ ප්‍රමාදයේ අත්‍යවශ්‍යයෙන් ඉන්නේ. මේ භාවනා කරන්න තැනකට යනවා නම්, සීල් ගන්න තැනකට යනවා නම් මේ හරියට නිකන් අර භයානක තැන් වලට යනවා වගේ පින්නන්නේ කිරිසක් ඕන නේද යන්න අපිට. නේද? දැන් භයානක තැන් වල රාත්‍රී නගරයක වීදි සංචාරය කරන් ගියොත් මොනවා හරි එකට අපි සාමාන්‍යයෙන් අම්මලා ටිකකට මොකද කරන්නේ? මොකක් අය අපෝ ඒ පැත්තේ තනියම යන්න හොඳ නැහැ. සොහොනට තනියම යන්න හොඳ නැහැ. ඇයි? හොල්මන්ගේදී භයානක තැනක් එතන. තනියම යන්න හොඳ නැහැ. දැන් මේ භාවනා කරන්න සිය සමාදන් වෙන්නත් කොහොමද නිකන්? අරයා යන්නේ නැත්නම් මම යන්නේ නැහැ. ඇයි එහාට භයානක දේවල් වගේක් වෙනවා. ආන් මේ වගේ ප්‍රමාදයේ බෝ වෙනවා පිටත්. නේද? අරයා කියනවා අද වැස්සනේ මට යන්න බෑ. ආ එහෙනම් මාත් යන්නේ නැහැ. නේද? ඒ වගේ මේ රැළටම හරියන දවසට එන්න ඕනේ යන්න. ඔක්කොටම පුළුවන් නම් තමයි යන්නේ. මේවා ඔක්කොම අපිව ආපස්සට ඇදලා. තමන් කල්පනා කරනවා. අන් අය ප්‍රමාද වෙන අතර වාරයේ මම මම ප්‍රමාද වෙන්නේ නැහැ. හරිද? අන්න එහෙම භාවනා කරන්න නැත්නම් සීල වැඩසටහනකට යන්න ඉතින් මොකද කරන්නේ? නේද? අර හතර වටේට දුරකථන ඇමතුම් දීලා ඒ එකතු කරන්නේ. දැන් එකතු කරන් යන්න නම් අනිවාර්යෙන් ඕනේ. එකතු කරන් යන්න ඕනේ කතා බහ කරලා. ප්‍රශ්නේ තියෙන්නේ ඒක නෙමෙයි. එකතු කරගෙන යන්න කතා කරලා අර කට්ටිය අර කට්ටියට බැරි නම් මෙහෙන් යන්නෙත් ඒකින්දා දැඩි තීරණ වලට එන්න ඕන අනිත් අය ප්‍රමාද වෙනවා ඇති තරම් හැබැයි මම එහෙම වෙන්නේ මම එහෙම වෙන්නේ නැහැ කියලා මේ ඔක්කොම ගුණාංග පින්නදි මහ වේගෙන් තමන්ගේ ජීවිතේට එකතු වෙනවා මොකද කියන්නේ කියන්නේ බලන්න ඔය කතා කරගෙන යන ඒවා නේද අපේ ජීවිතවලට එකතු වෙනවා ප්‍රබල චරිතයක් හැදෙන්නේ නැද්ද උතන නේද ප්‍රබල ඉතා ප්‍රබල චරිතයක් ඊළඟට පින්නදි තමන්ගේ හිතේ තියෙන පද ගති තියෙනවා හරිද ඒ කියන්නේ මොකක්ද තදගතිය කියලා කියන්නේ මේක හරිම හොඳට තේරුම් ගන්න. යමෙක්ගේ අවවාදයක් නුරුස්සන ගතියක් තියෙනවා. යමෙක් අවවාදයක් දුන්නාම ඉන්නේ කොහොමද? සාමනවා මේ මගේ වැරද්ද කියන්නේ කියලා. ඒ වුණාට නේද? ඒක අර ඉන්න දැඩි ගතිය හිතේ තියෙන තද ගතිය කියලා මේක හැදෙනවා කියලා. මේක තේරුම් ගන්න ඕනේ. මොනවා හරි ඒ කියන්නේ නම්‍යශීලී නැති. නම්‍යශීලී ගතියක් හිතේ නැහැ. මේ හිත අපි දු මේක නිකන් අර දැන් මැටි ගුලියක් නම් අඹන්න පුළුවන් නේ මොනවාරි හැඩයකට හදන්න පුළුවන් කළු ගලක් නම් බෑනේ. ඒකම මේක මැටි ගුලිය වගේ දිවිලා කාගේ හරි අවවාදයක් දෙනකොට මොකද වෙන්නේ? ඒක පාටම කළු ගලක් වෙනවා. කළු ගලක් වගේ ගන්නෙ නෑ ඒක. ආන් ඒවා එන්නේ ඒ වගේ සකස් වීමක් තමයි ඇත්තටම මේ සිද්ධ වෙන්නේ. මේ සංයෝජනය කියන්නේ පින්නත් දැන් මොලොක්කොට තියෙන එකේ කළු ගලක් වෙන ස්වභාවය තියෙනවා. දැන් ඉතින් නම්‍යශීලීව ඉඳලා කෙනෙක් අවවාදයක් දෙනකොට මේකේ අර අවවාදයේ හේතු වෙලා පරණ අවිද්‍යාවාදී හේතු වෙලා මෙතන ඇති වෙන සංයෝජනයේ හින්දා මේක කළු ගලක් විදිහට හැදෙනවා. එතකොට ඔන්න මම තේරුම් ගන්නවා කාගේ හරි අවවාද හමුවේ මගේ හිත නිකන් ගල් ගෙඩිය වගේනේ අප්පා පොඩ්ඩක්වත් කැමති නැහැ හොඳටම දන්නවා මේ අවවාදේ සමහර අය ඉන්නවා පින්නන්නේ කාගෙන් හරි අවවාදයක් ගන්න කැමති නැහැ. හැබැයි දන්නවා මම අවවාද ලබන්න ඕන කෙනෙක් කියලා. වෙන කෙනෙකුට දෙන අවවාද හොරේ අහගෙන ඉඳලා පිළිපදිනවා. එහෙම හරි කවන්නේ. ඒ තරම් තද හිත් අපිට හම්බෙලා තියෙන වෙලාවට. එතකොට ඒ ඒ වගේ පින්වත්නි මාන්න ස්වභාවයන් ওই වගේ මේ තියෙන දේවල් තමන්ගේ පැත්තේ තියෙන අන්නේ තද ගති තමන් තේරුම් අරගෙන මුදු මොලොක්ව බුදුරජාණන් වහන්සේගේ ධර්මය පුරා ගන්න පුළුවන් හිත. ඔය කියන හැම තැනකින්ම වෙන්නේ අවබෝධයට හානියක්. දැන් මේ අපි කතා කරගෙන යන හැම තැනකින්ම සිද්ධ වෙන්නේ මොකද්ද? හිත ධර්මයට විවුර්ත නැහැ. හිත ධර්මය ආවරණය කරනවා. අවබෝධය ආවරණය කරනවා. එතකොට අන්න එහෙම නැතුව ධර්මයට විරුද්ධ වෙච්ච කුසලය උරන ස්වභාවය තියෙන හිතක් බවට පත් කරගන්න. කුසලය ආවරණය කරන අකුසලය උරන හිතක් බවට පත් කරගන්නේ නැතුව තමන්ගේ හිත ධර්මයට විවුර්ත කරන්න කියලා මේ කියන්නේ බුදුරජාණන් වහන්සේ. නේද? මේ කෙලෙස් ධර්ම වලට ඉඳ දෙන්නේ නැතුව ඉන්නකොට මොකද වෙන්නේ මේක ඇතුළ ඇතුළාන්තය අවබෝධ කරගන්න අවශ්‍ය විදිහට තමන්ගේ හිත සකස් කරගන්න පුළුවන්කමක් තියෙනවා. හොඳයි. දැන් බලන්න එහෙමනම් තවදුරටත් පින්නන ඊළඟට ශ්‍රද්ධාව නැතිකම. හරිද? කෙනෙක් තුල ශ්‍රද්ධාව නැත්තම් ඒ තැනත්තා කල්පනා කරන්න මට බුදුරජාණන් වහන්සේ ගැන ගෞරවයක් ඇති වෙන්නේ ඇයි මේ ගෞරවයක් ඇති වෙන්නේ? මම බුදුරජාණන් වහන්සේ ගැන දන්නේ නැහැ. බෝධිසත්ව ජීවිතය ගැන දන්නේ නැහැ. එතකොට එහෙම ගෞරවයක් නැති අය හැසිරෙන විදිහක් තියෙනවා. ඒ ඒ අය හැසිරෙන ඒ අයත් එක්ක හැසිරෙන්න කියලා මගේ ළඟත් මොකද වෙන්නේ? ඒ ගෞරවය නැති වෙනවා. ඒ කියන්නේ මම මොකද කරන්නේ? අනිත් අය අගෞරවණීයව හැසිරෙද්දෙන් මම එහෙම හැසිරෙන්නේ නැහැ. සමහර ඇත්තන් පින්නනේ තනකට ගිහිල්ලා හැසිරෙන්න දන්නේ නැහැ. ඉතින් ඔහි දැන් ස්වර්ණමාලි මහාචෛත්‍යයන් වහන්සේ අභියසර බොහෝ දෙනා මේ කාලේ යනවා කප්පුක් අරගෙන. නේද? ඊළඟ ඉතින් ඒක පලන්දන විදිහෙන් තේරෙනවා ශ්‍රද්ධා සම්පන්නද නැද්ද කියලා. එතකොට සමහර කට්ටිය ඉතින් ඒ ගොඩේම ඒ විදිහටම කටයුතු කරනවා. එතකොට ඒ එහෙම අය අතරේ අපි මොකද කරන්න ඕනේ? කිසිමම ගුණයක් නැතුව කිසිමම ශ්‍රද්ධා ගුණයක් නැතුව ධර්මයේ පිළිබඳ මහා සංඝරත්නය පිළිබඳ කිසිමම ගුණයක් නැතුව කටයුතු කරන ශ්‍රද්ධා මහිමයක් නැතුව කටයුතු කරන අය හැමුවේ අපි මොකද කරන්න ඕනේ? අපි මොකද කරන්න ඕනේ? මහා ශ්‍රද්ධාවකින් කටයුතු කරන්න ඕනේ. මම මෙන්න මේ කාරණාව ටිකක් ඉස්මතු කරනවා. පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ජීවමානව වැඩ ඉන්න කාලෙදී බීමත්ව කටයුතු කරපු ස්වාමීන් වහන්සේලා සමහර වෙලාවට ඉඳලා තිබිලා තියෙනවද නැද්ද මේ වගේ ස්වාමීන් වහන්සේ නමක් දැකලා බුදුරජාණන් වහන්සේ ගත්ත පියවර මොකක්ද මම කියන්නේ ප්‍රකාශයක් නිකුත් කරාද ඔයගේ සංඝ කියන පොදු නැත්තම් නැත්තම් මහානකම ඉවරයි කියලා ප්‍රකාශයක් නිකුත් කරාද? නෑ නේද? නෑ නේද? නෑ තමයි. නේද බුදුරජාණන් වහන්සේ එහෙම ප්‍රකාශයක් නිකුත් කරේ නෑ. කාගේ කාගේ ශාසනයේද? බුදුරජාණන් වහන්සේ සකස් කරපු ශාසනයේ දීමත්ව හිටපු සංඝයා වහන්සේ නමක් දැකලා ඔයගේ සංඝයාකම ඉවරයි වික්ෂූත්වය ඉවරයි කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරේ. නමුත් ඒකේ තියෙන පාපය, ඒකේ තියෙන ආදීනව, ඒකෙන් අත මුදවා ගන්න හැමදේම කරා. නේද? කොයි වගේ දේවල් වලින්ද වික්ෂූත්වය ඉවරයි කියලා දේශනා කරේ? විනයානුකූලව ගත්තොත් පරාජිකා ධර්ම හතර හතරෙන් එකක් සිද්ධ වුණොත්, වරකමක් කරලා වුණොත්, ඒ වගේ පරාජිකා ධර්ම හතරෙන් එකක් සිද්ධ වුණොත් එයාගේ වික්ෂූත්වය ඉවරයි. දැන් පින්වත්නි අද සීලය දිහා බලලා වෙනයම් වෙනයම් ඉන්න තැන් දිහා බලලා ආරණ්‍යයේ ඉන්නවාද පන්සලේ ඉන්නවාද කියලා බලලා හ්ම් සංඝයා වහන්සේ ගැන ශ්‍රද්ධාව අඩු වැඩි කරගෙන ඉන්නේ නැද්ද මිනිස්සු අතරතුර? Tamanට තරම් වෙන දෙයක්ද ඒක? Tamanට අදාළ දෙයක්ද? අපි හිතමු මේකෙන් කියන්නේ සංඝයා වහන්සේ බීමත් වෙන්න කියන එක නෙවෙන්නේ. නේද? වැරදි පැත්තට හරවන්න කියන එක නෙවෙයි. වීමත් සංඝයා වහන්සේ නමක් දැක්කත් නේද මේ තැනත්තා පරාජිකා හතරෙන් ගැලවිලා ඉන්නවාය කියලා තමන්ගේ ශ්‍රද්ධාව තියාගන්න. හරිද? බීමත්ව කටයුතු කරන කෙනා තියා ප්‍රත්‍යවේක්ෂා නොකර කටයුතු කරන කෙනාට සිද්ධ වෙන දේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එහෙම තියෙද්දී අපි කියනවා නම් මෙයා ඔය මොන සංඝයා වහන්සේද කියලා. කියනවා නම් බුදුහාමුදුරුවෝ දේශනා කරපු දෙයට පිටින් ගිහිල්ලාද නැද්ද? බුදුරජාණන් වහන්සේ අර සංඝයා වහන්සේ දැක්කලා කිව්වේ නෑනේ මෙයාගේ සංඝයාගම නැත්තම් විසුත් වෙන්නේ නැතුණා කියලා. අපි මොකද කියන්නේ? අපි කියන හැම එකක් වුණා කියලා. අහක තියෙන දේවල් නේද? ඇඟේ දාගත්තා වෙනවා. ඒකින්ද තමන්ගේ පැත්තෙන් පින්නත් අපි මේ චීවරයක් දරාගෙන තමන්ගේ අම්මා තාත්තා අතහැරලා දාලා ඇවිල්ලා විහාරස්ථානයක අඩුම ගානේ ඒ විහාරස්ථානේ හරි ආරක්ෂා කරගෙන සීලයක් දරාගෙන වාස් කොයි ආකාරයකින් හරි කටයුතු කරන බුද්ධ චීවරය දරාගත් සංඝයා වහන්සේට තමන්ගේ ඇතුළාන්ත ගෞරවය හදාගන්න. හරිද? එතකොට අනිත් අය කරන එහෙම කරේ නෑ කියලා තමන් කරන්න යන්න ඕනේ. මේක වෙන් කරන්න යෑම ඉතාම භයානක ප්‍රතිඵල ගෙන දෙන කාරණාවක්. අරන්නේ ස්වාමින් වහන්සේලාය, පන්සලේ ස්වාමින් වහන්සේලාය, මේ විදිහට පිළිගන්නේ එක එක එක එක විදිහට වෙන් කරලා කටයුතු කරන්න අවශ්‍ය නැහැ. Taman කොහොමද දානයක් දෙන්නේ? මහා සංඝරත්නයට දානයක් දුන්නාය. හරිද? මේක තේරුම් ගන්න මේ සාංගික කියන මේ ශ්‍රද්ධාව කියන එක Taman හදාගන්න විදිහ හොඳට තේරුම් ගන්න ඕනේ. දැන් අපි හිතමුකෝ යම් කිසි ආයතනයකින් ගෙදරට එනවා බඩු වර්ගයක් විකුණන්න. බඩු වර්ගයක් විකුණන්න ගෙදරට ආයතනයකින් ආවම අපි ඒ බඩු මිලදී ගන්නවා. හැන්දෑවේ ගෙදර ගෘහමූලිකය ඇවිල්ලා අහනවා කොහෙන්ද මේ බඩු? අපි අතට ගත්ත කෙනාගේ නමද කියන්නේ අහවල් කම්පැනියෙන් ගත්තද කියලාද කියන්නේ. අහවල් කම්පැනියෙන් වාහනයක් ආව මම එතනින් ඒකෙන් ගත්තා. මිසක් මම සල්ලි දුන්න එක්කෙනාගේ නම ලියා ගන්නවද? නෑ. එතකොට මේ ධර්මයේ ශ්‍රවණය වෙන්නේ කාගෙන්ද? මහා සංඝරත්නය. හැම වෙලේම මහා සංඝරත්නය. මහා සංඝරත්නයකින් ශ්‍රද්ධාව ශ්‍රද්ධාව ඇති කරගන්න. ඒකයි මම පටන් ගන්නකොට කිව්ව බුදුරජාණන් වහන්සේ කියන ශ්‍රද්ධාව ඇති කරගන්න. අපිව බේරගන්න දේශනා කරලා තියෙන ක්‍රමවේදය මොකක්ද කියලා. අන්න එහෙම ශ්‍රද්ධාව නැතුව අන්න එහෙම කටයුතු කරන අය එහෙම කටයුතු කරපුවාවේ මම එහෙම කරන්නේ මම මගේ වැඩේ කරගන්න ඕනේ. මම මම මහා සංඝරත්නය කෙරේ ශ්‍රද්ධාව උපදවා ගන්න ඕනේ. ධර්මයේ කෙරේ ශ්‍රද්ධාව උපදවා ගන්න ඕනේ. ඊළඟට පින්නන්නේ සමහර අය පුංචි පුංචි පාපේ තබා ලොකු ලොකු පාපයන් වල පවා පාපේහි බය නැතුව කටයුතු කරනවා. ඕක කමක් නැහැ. ඕකේ හැර දෙයක් නෙවෙයි. නේද? එහෙම කියනකොට අපිත් මොකද කරන්නේ? ආ ඒක තමයි කියලා අපිත් ඒක කරනවා. නේද? පාපේ ලැජ්ජාව සහ පාපේ බය පොඩි පොඩි දේවල් වලට කියනවා නම් අපේ පැත්තෙන් අපි ඕක කමක් නැහැ. ඕක කොච්චර ගණන් ගන්න දෙයක් නෙවෙයි කියලා පාපේ යෙදවීම හරි භයානකයි. වෙන කෙනෙක් එහෙම කරනකොට අපි ඒක බෝ කරගන්න එපා. අහිරිකය සහ අනුතප්පය. පාපයේ තියෙන බය සහ පාපයට තියෙන ලැජ්ජාව. පාපයට තියෙන ලැජ්ජාව බය අයින් වුණොත් වෙනත් නී කෙනෙක්ගේ හිතකින් එයා ඉතින් අපායම ගිහිලා තමයි නවතින්නේ. ඒකින්ද ඉතාම දැඩි සංවරයකට එන්න කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා අනිත්‍ය පාපේ බය ඇතුව කටයුතු කරපුවා කරන අතරවාරේ මම පාපේ බය ඇතුව කටයුතු කරන විශේෂයෙන් අපි එකතු වෙලා කටයුතු කරන ස්වාමින් වහන්සේලා නැත්නම් සබ්‍රාහ්මචාරීන් වහන්සේලා නැත්නම් මේ ගිහි අය තමන් එක්ක ඉන්න කණ්ඩායම් විදිහටම ඒ අය සකස් වෙන විදිහක් තියෙනවා. එක කණ්ඩායමක් එක විනය නීතියක් කඩනවා නම් එක එක්කෙනෙක් ඒ කණ්ඩායමේ එක විනය නීතියක් කඩනවා නම් අනිත් අය ඒක කඩන ස්වරූපයක් තියෙනවා. එතකොට අපි මොකද කරන්න ඕනේ? එහෙම හරියන්නේ නැහැ. දැන් අද කාලේ හැටියට විනය නීති ජීවිත ගිහි අයගේ ජීවිත අද කාලේ හැටියට වෙනස් වෙන්න ඕනේ නෑ කියලා කියනවා. ඒකේ කාලේ හැටියට වෙනස් වෙනවා කියලා එකක් එන්න විදිහක් නෑ. එතකොට පින්නන්නේ මොකද මේක අකාලික වූ ධර්මයක්. ඕනම කාලයක බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන ශික්ෂාවට පිළිපන්නොත් එයා නිවන් දකිනවා. ඒ පිළිවෙතට ආවොත් එයා නිවන් දකිනවා. දැන් සමහර අය අර්ථ දක්වනවා මේ කාලේ නිවන් දකින්න බෑ කියලා. එතකොට අපි වගේම බත් කාපු අපි වගේම දෙමව්පියන්ගෙන් ඉපදිච්ච, අපි වගේම කිරිබීපු, අපි වගේම සමහර විට විවාහ වෙලා හිටපු. නේද? අය තමයි මිහිඳු මහරහතන් වහන්සේගේ ආගමනයත් එක්ක ලංකාවේ නිවන් දැක්ක අය. එහෙනම් මේ මට මොකද බැරි? මට මොකද මේක කරන්න බැරි කියලා Tamanට අදහසක් ඇති වෙන්න ඕනේ. අන්න ඒ වගේ මේ අද කාලේ බෑ කියන්නේම මොකද්ද? එහෙනම් පාපයෙන් අත මිදෙන්න බෑ කියන එක. පාපයෙන් අපි මිදෙන්න අකුසලෙන් අපි මිදෙන්න බෑ කියන එක. නෑ. ඒක හරියන්නේ නෑ. ඒ වගේ කොහොමවත්ම වෙන කෙනෙක් තමන් අකුසලයට අදිනවා නම් ඒකෙදී බය තමන් උපදවා ගන්නටම උපදවා ගන්නටම ආදරේ උපදවා ගන්න ඕනේ. ඉතින් ඔන්න ඔය විදිහට හික්මෙන්ද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට පින්වත්නි කෙනෙක් තුල තියෙන්න ඕන බහුශ්‍රත භාවය බහුශ්‍රත භාවය කියන එක කෙනෙක් තුල තියෙන්න ඕන. එතකොට සමහර අය බහුශෘත නැහැ. බහුශෘත නැතුව කෙනෙක් ඉඳගෙන කියනවා මේ ඔය මේ ධර්මයේ කිසිම දෙයක් දැනගන්න නැතුව මේක අවබෝධ කරගන්න පුළුවන්. පසලොස් කරන ධර්මාදීෙහි නැද්ද බහුශෘත භාවය කියන්නේ සරණ ධර්මයක් කියන්නේ. එතකොට මේ සූත්‍ර ධර්මයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ අල්පශෘත භාවය අන් අය ළඟ තිබ්බට මම ඇයි අපිට බැරි නේද? ඇයි අපිට බැරි ධර්ම කරුණු ටිකක් හොයාගන්න? දැන් දස කුසල් කියන එක දන්න. දැන් ඔක්කොම පැත්තකින් දාන්න. මේ ඉගෙනගෙන යන කාරණා ටික දන්නවනම් නෙවෙයිද අපි හික්මන්නේ? නේද? දන්නවනම් හික්මෙන්න ලේසිද නැද්ද? දන්න කෙනාට හික්මෙන්න ලේසි. අභිධර්මයේ දන්න කෙනාට දිට්ඨි විසුද්ධිය ඇති කරගන්න පහසුයි. හැබැයි අභිධර්මය නොදන්න කෙනාට නොදැනීම ditthi visuddhiය ඇති කරගන්න බෑ කියන හේතුවක් නෙවෙයි හැබැයි අමාරුයි. හරිද? අභිධර්ම කරුණු දන්න කෙනාට ditthi visuddhiය ඇති කරගන්න ලොකු පහසුවක් තියෙනවා. මොකද ඒ සිත් වේලි ගැන දන්න හින්දා, චිත්තවිති ගැන දන්න හින්දා. එයාට තමන්ගේ හිතට මේක අනුගත කරගන්න පුළුවන්. නොදන්න කෙනාට පින්නදි මේක හේතුඵල ධමයක් කියලා හේතුවින්දා සකස් වෙන දෙයක් කියලා ඒ හේතු ටික ගලපවා ගැනීම ඉතා අපහසුයි. නමුත් කරන්න බැරි දෙයක් නේද? ඒකේ තේරුම අර ධර්ම කරුණු එකක්වත් ඉගෙන ගන්න එපා කියන එක නෙමෙයි. මේවා ඕනෙම නෑ කියන එක නෙමෙයි. එහෙම කියනවා නම් ඒක වැරද්දක්. එහෙම කවුරු හරි කියනවා නම් ආ ඔය මුකුත් නැතුව මේක අවබෝධ කරගන්න පුළුවන් කියලා කවුරු හරි කියනවා නම් පින්නන්නේ ආ එයා ඒක කරගත්තාවේ මම බුදුරජාණන් ඇයි සුතා දතා වචසා පරිසිතා මනසංකිතා අහන්න ඕනේ ධාරණය කරගන්න ඕනේ එහෙනම් ඒ වගේ මේ නොයේකුත් රැලි පිටිපස්සේ යන්නේ නැතුව තමන්ගේ ජීවිතය ධර්මානුකූල සකස් කරගැනීම සකස් කරගන්න නම් ඔය විදිහට හික්මෙන්න ඕනේ. එතකොට අර අපි කියන්නේ කොහෙ යන්නේ කියලාද? කඩේ යන්නේ කඩේ යන්නේ නැතුව හික්මෙන්න කියලා මේ කියන්නේ බුදුරජාණන් වහන්සේ නේද? හොඳයි. ඊළඟට පින්නත් මේ කුසීත බව. කුසීත බව කියන්නේ කම්මැලිකම. නේද? ඒක නම් කාටවත් නෑ නේද? ඔව් ඉතින් කම්මැලිකම් තියෙන අය ළඟ ඉන්නකොට කම්මැලිකම් හොඳට හොඳට බෝ වෙනවා නේද බඩගිනි බඩගිනි හින්දා බෑ ඊට පස්සේ කනවා ඊට පස්සේ කාපු හින්දා බෑ අසනීප හින්දා බෑ ඊට පස්සේ බෙහෙත් කරනවා හොඳ වුණ ගමන් හින්දා බෑ නේද ගමනක් ගිය හින්දා බෑ ගමනක් ගියන් ආපු හින්දා බෑ අර කියනවා වගේ වැස්ස හින්දා බෑ සීතල හින්දා බෑ නේද? උෂ්ණ හින්දා බෑ. මේ වගේ අන්තිමට කොහොමත් බෑ. <laughs> ඉතින් එහෙම අයත් එක්ක ඉන්නකොට පින්වත්නි අර Tamanටත් ඒවා අනිත් අය කුසීතකමෙන් වාසය කරපුව කරන අතරවාරේ මම වීරිය සම්පන්නව කටයුතු කරනවා. මම එළඹි වීරියෙන් කටයුතු කරනවා. ඊළඟට පින්වත්නි මුක්ත සති කියලා කියන්නේ. ඒ කියන්නේ සිහිය නැතුව වාසය කරන අය. ඒ කියන්නේ කය ගැන සිහිය නැතුව කියන්නේ සම්මා සති කියලා කියන්නේ නැත්නම් සතිපට්ඨානයෙන් වාසය කරන අය ඒ කියන්නේ අනිත් අය සිහිය නැතුව වාසය කරපුවාවේ මම සිහිය එළඹගෙන වාසය කරනවා. අනිත් අය සිහිය නැතුව වාසය කරලා දැන් වාකය කියන තරුණ අයට ඔයා සුබය එහෙම වඩන්න යන්න එපා. නේද? දෙමව්පියොත් බයයි ළමයි භාවනා කරන්න යවන්න හොඳ නැහැ. ඇයි? මේ කට්ටියට නේද විවාහ වෙන්න බැරි වෙයි. මේ කට්ටියට එන්නන්නේ අනාගාමී ඵලයට යනකම්. සෝවාන් අය හොඳ විවාහ ජීවිත අරගෙන යනවා. රාගය කියන දේ ඉවර වෙන්නේ අනාගාමී ඵලයේදී. එහෙනම් කල්පනා කරන්න ඕනේ අනේ අපේ ළමයා අනාගාමී වුණොත් මොන අහවල් දෙයක්ද නේද? මේ මනුස්සයාට තියෙන ආදරයක් තියෙනවා නම් මේ මනුස්සයාට කරන්න ඕන එකම දේ මොකද්ද? මහා දුක්ඛස්කන්ධයකට දාන එක නෙවෙයි. දුක් ගොඩක් ගෙනල්ලා gederin තියෙන එක නෙවෙයි. කෙනෙකුට තමන්ගේ මෛත්‍රියක් තියෙනවා නම් පින්නත් මේ ඒ දෙමාපිය උනත් කල්පනා කරන්නේ මොකද්ද? මෙයා සුවසේ වාසය කරත්වා මෙයා සුවසේ වාසය කරන විදියක් සකස් කරලා දෙන්න ඕනේ කියලා මිසක් දුක් පොදියක් ඇඟේ එල්ලන එක නෙවෙයි. අපේ හොගාක් දෙමෝපියන්ට දුක් පොදිය ඇඟේ එල්ලනකම් ඉවසිල්ලක් නැහැ. නේද? ඉවසිල්ලක් නැහැ. ඈ ඒකට ලේකට වචනෙකුත් දාලා. ඒකට කියන්නේ නිදහසේ ඉන්න කෙනා දැන් බලන්නකො අර කෙක් නිදහසේ ඉන්නකොට ඉතින් එයා ඉන්නවනේ හොඳ නේද? එයා ලණුවක් අරන් බැන්දොත් කියනවා එයාගේ නිදහස නැතුණා. එයාව බැන්දා කියනවා. නේද? එතකොට ළමයින්වත් අල්ලලා මොකද කරන්නේ? බන්ධනවා නේද? බඳිනවා කියලාම කියනවා. ඒගොල්ලන් බැඳලාද? මේ විහිළුව බලන්න ඔක්කොම අහන්නේ කොහොමද කෙනෙක් හම්බුණා? එයා බැඳලාද? නේද? ඒ කියන්නේ එකට කරලා බැඳලාද? ඉතින් ඒ වගේ මේක දැනගෙනම මේක පැත්තට නැඹුරු වෙලා තියෙනවා. ඉතින් ඒ තමයි අසහියෙන්ම ජීවත් වෙන. ඒතර අසහියෙන් ජීවත් වෙන අය අතරතුරේ මම සිහියෙන් වාසය කරනවා කියලා හිතෙන්න. ඊළඟට දුක්ඛාඥ ඒ කියලා කියන්නේ වැරදි ප්‍රඥාවෙන් ජීවත් වෙන අය ඉදිරියේ මම ප්‍රඥාවන්ත ජීවත් වෙනවා කියලා. ඊළඟට පින්නන්නේ අන්තිම වශයෙන් ඔක තියෙන්නේ දැඩිව දෘෂ්ටියෙහි Taman එල්බගත් දෘෂ්ටියෙහි දැඩිව එල්බගෙන වාසය කරනවා. ඒ කෙලවරක් දකින්නේ නැතුව කටයුතු කරන අය ඉදිරියේ මම එහෙම කරන්නේ නෑ මම එහෙම කරන්නේ නෑ කියලා හිතමන එක. ඔය විදිහට කාරණා 44ක් මම හිතන්නේ කීපයක් මගේ අතින් මගේ හැරෙන්න ඇති. ඒවා ටික නමුත් මේ මේ පర్యాయ මොකක්ද කියලා අපිට තේරෙන්න ඇති. එතකොට ඔන්න ඔය විදිහට පළවෙනි පියවර විදිහට පින්වත්නි ඕම් ඔය විදිහට හිත සකස් කරගෙන එහා පැත්තෙන් මෙහා පැත්තට බෝ කරගන්න නැතුව ජීවත් වෙන එකයි මේ සිද්ධ කරන්නේ. එතකොට මේක කරන්නේ කොහොමද කියලා දැන් මතක දායසරයක් මම ඉස්සෙල්ලා කිව්වා. දැන් ඊළඟ කාරණාවට යන්නයි යන්නේ. ඒක ලේසි මෙච්චර වෙලා යන්නේ නැහැ. කාරණාව කාරණාව වෙන වෙනම අර මම සංසන්දනය කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ එහෙම ඕනෙත් නැහැ. කාරණා 7 4 ටිකක් විස්තර කරන්නයි මට ඕන කරලා තිබ්බේ. ඉතිරි කාලය අපි යොමු කරන්නේ මෙතනින් එහාට කොහොමද කරන්නේ කියලා. දැන් සිද්ධ වෙන සිද්ධිය ගැන ආයෙ මතක් කරන්නේ මේ හිතේ නොයේකුත් ආකාරයේ හැඟීම් පහළ වෙනවා. ඒවා යමක් අතීතයේ යමක් හේතු වෙවි හේතු වෙවි මෙතන එක එක හැඩතල විදිහට සකස දැන් ඊර්ෂියාව දැන් අපි ওই කාරණා හතර ඉස්සර පොඩ්ඩක් ආය ගමුකෝ හරි ඊර්ෂියාව විදිහට සකස් වෙන හිතේ තියෙන හැඩයයි මුදිතාව විදිහට හිතේ සකස් වෙන හිතේ තියෙන හැඩයයි වෙනස් කියලා අපි හිතමුකෝ හරි හිතේ හැඩ නෙවෙයි මම මේ කියන්නේ ඒ සකස් වීම දෙක දෙකක් නේද නේද ඒ සකස් වීම වලට හේතු වෙන්නේ වෙනස් වෙනස් හේතු එතකොට මේ හිත මේ ඇත්තන්ට තේරෙනවද විදෙන් විදේ විදෙන් විදේ එක එක හැඩතල ගන්නවා කටුස්සාගේ පැහැ මාරු වෙනවා වගේ ඉන්න තැනේ හැටියට කටුස්සාගේ පැහැ මාරු වෙනවා වගේ මට අදාළ නැතුවම මේ හිතේ හැඩතල වෙනස්. එක පාටම කාගෙන් හරි අවවාදයක් එනකොට මේක ගල් වෙනවා. මෙච්චර එක හොඳට තිබ්බ මම අර ඉස්සලා කිව්වේ නේද? ගල් වෙලා වගේ තද ගතියක් කියලා නෑ මම අහන්නෙම නෑ. නේද? ඒක පාරට මේ හොඳට ඉන්න කෙනාට එහා පැත්තෙන් කවුරු හරි නපුරු වචන කතා කරනකොට මේක නපුරු වෙනවා. නපුරු වෙලා මෙහෙනුත් ඔන්න නපුරු කම් කියවනවා. නේද? එතකොට නිදහසේද? නෑ මේ හරියට හිතුවක්කාර ළමයෙක් කරගෙන ගමනක් යනවා වගේ වැඩක් නෑ. ඉතාලම හිතුවක්කාරයෙක් අරගෙන ගමනක් යනවා කියනකොට ඔන්න කඩයක් ළඟ යනකොට කඩේට පැනලා ඒක තියෙනවා ඉල්ලනවා. හරි ඉතින් ඕන් ගිහිල්ලා බේරන්න ඕනේ බින්දොත් එහෙම. නේද? එතන ළඟින් ගියොත් ගිහිල්ලා ඔන්න එතන මැටි වඩු තිබ්බනම් අරන් බින්දිනවා. දැන් එහෙම බින්දොත් එහෙම මොකද කරන්නේ? ආ ඒවට අලාභේ ගෙවලා බේරගෙන නලවලා ඒ ප්‍රශ්නේ විසඳගෙන හරිය අමාරුවෙන් ඔන්න ඉස්සරහට යනවා. යනකොට ඕ මොකද කරන්නේ? නෑ මං යන්නේ නෑ කියලා අඩි පොලේ ගාලා කකුල පොලේ ගාලා වැටෙනවා. තුවාල වෙනවා. දැන් බෙහෙත් දාලා නේද? ඊළඟට යටි ගිරියෙන් කෑ ගහලා අඬනවා මේ වගේ මහා මේ මර ළමේ අරගෙන පාර යනවට වැඩි අමාරුද නැද්ද ඇහැ කන නාසය දිව ශරීරයත් එක්ක ඔය හිත අරගෙන යන්න නේද ඇයි කවුරුහරි ඇඟේ හැපුණොත් මේක මේක තරහනවා නේද තරහගෙන යන්න දන්නේ නැහැ කියලා කවුරුහරි පාරක යනකොට වාහනයක් අපේ වාහනේ පැත්තට කැපුවොත් වැරදි විදිහට මාර්ග නීති පාවිච්චි කරොත් ඒ මනුස්සයා ගියා මෙහෙ මෙයා ඇවිස්සලා. නේද? කවුරු හරි ඊර්ෂ්‍යාවෙන් බැලුවොත් නේද? එහෙන් එකක්. කවුරු හරි රාගයෙන් බැලුවොත් එහෙන් එකක්. නේද? ඉතින් ඒ ඒ ආරම්භණයන් මේ ඇහැ කන නාසය දිව ශරීරයෙන් ඇතුළට ගන්නකොට මේක තෙල්ලෙනවා. මේක එක එක විදිහට හැදෙනවා. ඉතින් ආය නලවන්න ඕනේ. නලවන්න ඕනද නැද්ද? නලවන්න කරන්න දෙයක් නැහැ වෙලාවට මොකද කරන්න වෙන්නේ? කෑ ගහනවා නේද? මට අරක ඕනේ අරක ඕනේ අරක ඕනේ කියලා කෑ ගහනවා. ඉතින් මේ ශරීරයත් උස්සන් ගිහිල්ලා ඒක දෙන්න ඕනේ. නේද? අරව බලන්න මේවා බලන්න කියලා කෑ ගහනකොට පෙන්වන්න ඕනේ. ඉතින් නිදහසක් නැහැ. පිස්සු හැදිලා වාගේ හැමතැනම දුවන්න වෙලාද නැද්ද? දුවන්න වෙලා තියෙන්නේ මෙන්න මේකේ මේ සකස් වීම සිද්ධ වෙනවා කියලා Tamanට තේරිච්චේ නැති හින්දා. නේද? තේරුනේ නැති හින්දා. අන්න ඒ සකස් වෙන විදි ටික තමයි 44 ආකාරයකට බුදුරජාණන් වහන්සේ දේශනා කරා. උතන පරිපූර්ණවම Tamanට සිද්ධ වෙන හානි ටික ඔක්කොම උතන කියනවා. අඩුවක් නැතුවම තියෙනවා. එහෙනම් ධර්ම 44 පාඩම් කරගෙන ඒකෙන් ආපස්සට එන විදිය ඔය විදියට ගැලවෙන්න පටන් ගත්තා නම් නවතින ගමන මොකද්ද කියලා මම කියන්න ඕනේ නැහැ. ආය සම්පූර්ණ ආවරණයක් ඕක. හරිද? ඔතන දැන් අපි අහලා තියෙනවනේ කෙලස් 1500ක් කියලා. ඔය 1500ම ඔතන අඩංගු වෙලා තියෙන ඔය ටික අස්සට ගත්තොත් එහෙම. ඇයි? ආර්ය අෂ්ටාංග මාර්ගයත් ඔතන තියෙනවා. හරි? ආර්ය අෂ්ටාංග මාර්ගය තුල කෙලස් ටික ඔක්කොම යන එන ආර්ය අෂ්ටාංගික මාර්ගයත් උතන තියෙනවා. ඒක අපිට තේරුම් ගන්න අවශ්‍ය වෙන උපක්ලේශ ධර්මයන් ගොඩක් තියෙනවා. එතකොට මේ ටික හොඳට කටපාඩම් කරගෙන මේ ටිකෙන් වැළකි වැළකි වැළකි වැළකි ජීවත් වෙන්න Taman ගත්තනම් අය අඩුවක් වෙන්න විදිහක් නැහැ. මොකද මේක බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කාරණා. එහෙනම් ඔන්න. ඔන්න පාරක් තියෙන පටන් ගත්තා. දැන් ඊළඟ ප්‍රශ්නෙට යමු. හරිද? මේක කොහොම හරි කරලා කොහොම හරි කරලා ඕකෙන් වැළකි වැළකි වැළකි වැළකි ඉන්නවා කියලා ගත්තට පින්වත්නි අපේ හිතේ තියෙන ස්වභාවය ඊළඟ ස්වභාවය අපි හොඳට තේරුම් ගමු මේ බලන්න හොඳට තේරුම් ගමු එක ළඟ සිතුවිලි දෙකක් අපිට ඇති වෙනවා යම් ආරම්මණයක් ඔස්සේ හරිද උදාහරණයක් විදිහට මම මෙයාට හිංසා කරන්න ඕනේ කියලා හැඟීමකුත් ඇති වෙනවා ඒත් එක්කම ඇති වෙනවා අනේ මම මෙයාට හිංසා කරන්න හොඳ නෑ කියලා අදහසකුත් ඇති වෙනවා. දෙකක් අද. ඒ කියන්නේ අපි හිතමුකෝ දැන් තේරෙන භාෂාවක් ගන්නකො මම මෙයාට බයින්ඩ් ඕන අද හැන්දෑවේ ආපුවා. අප්පෝ බයින්ඩ් හොඳ නෑ හිතරි දෙයි. හිංසාකාරී හැඟීම් ඇවිල්ලා දැන්. කොයි වෙලාවකද මේ ටික කියන්නේ කොයි වෙලාවකද කියනවද නැද්ද කියලා අන්න දැන් සැරෙන් සැරේ සැරෙන් සැරේ යට කරනවා දැන් දැන් අවිහිංසාකාරී හැඟීමෙන් ඉන්නවා කියලා තමන් ගත්ත තීරණය තියෙද්දිම ඒ තීරණයත් මේකෙන් උඩ වෙනවා සැරෙන් සැරේ හැබැයි ඒක සකස් වෙන අතරතුරේ වෙන එකකුත් සකස් වෙනවා දැන් මොකද්ද හිංසාකාරී හැඟීම් සකස් වෙනවා. ඒක සකස් වෙන්න සකස් වෙන්න හිත නොසන්සුන් වෙනවා. නොසන්සුන් වෙලා එන්නෙන්ට ඒකේ බලය වැඩි වුණොත් මොකද වෙන්නේ? අන්න ප්‍රියාත්මක භාවයට යනවා. හරි මම ඉස්සෙල්ලත් ඒක කියලා දුන්නා. ළඟ ළඟ එකම ආරම්මණයේ හින්දා ළඟ ළඟ කුසල සිතුවිලි සහ අකුසල සිතුවිලි කියන දෙකක් ඇති වෙන්න පුළුවන්. නේද? අන්න ඒක හින්දා මේ ඉස්සෙල්ලා ගත්ත අර අදිෂ්ඨානය එක දිගට තමන් පවත්ත ගන්න නම් එක දිගට තමන් පවත්ව ගන්න නම් යම් ආරම්මණයක් හමුවේ කුසල හිත කියන එක නැగిලා එන විදිහට සකස් කරන්න ඕනද නැද්ද? අවිහිංසාව වෙනු හිංසාව වෙනුවට මේ හිතේ අවිහිංසාව කියන කුසලය ඉපදෙන්න ඕනේ. ඉපදෙන්න ඕනේ. හරියට මේක යම් බීජයක් වවනවා වගේ වැඩක්. ගොඩ වල් පැල තියෙන තැනක ඒවා අයින් කරලා දාලා මොනවා හරි සරු බීජයක් වපුරනවා. සරු බීජය වපුරපුවාම ඒක චුට්ට චුට්ට චුට්ට චුට්ට වැඩෙනවා. ඒ වගේ දැන් මොකද කරන්න ඕන පින්නන්නේ දැන් යාදිසං වපතේ බීජං තාරිසං හරතේ පලං කියලා මම කියවන මතක් කරන්නේ ඉස්සෙල්ලා. එහෙනම් දැන් හිංසාකාරී අදහස් Tamanට සැරෙන් සැරේ ජනිත වෙනවා ජනිත වෙනවා මේක අනිත්‍යයි හින්දා බෝ වෙනවා කියලා දැනගත්ත කෙනාට පළවෙනි පర్యాయ ධර්මයෙන් අසාර්ථක වෙනවා දැනෙනකොට තමයි සැරෙන් සැරේ සැරෙන් සැරේ ආය ආය හික්මුණාට මේක හික්මී ගන්න බැරි වෙනකොට මොකද කරන්නේ? අවිහිංසාව තියෙනනේ මෛත්‍රී භාවනාව විතර තියෙන්නේ. කරුණා මුදිතා කියලා. කරුණා භාවනාව වඩනවා කියන්නේ මොකද්ද කෙනෙක්? කෙනෙකුට හිංසාවක් කරන්නේ නෑ කියන සිතයි හටගන්නේ. හරිද? එතකොට මෛත්‍රී භාවනාව තුළත් එහෙමයි මම මම මිත්‍රත්වය තුළ හිංසා කිරීම අදහසෙන් නෑනේ. එතකොට හිංසා කිරීමේ අදහස වෙනුවට දැන් මෙයා කරුණාවෙන් මෙනෙහි කරනවා. ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් ආදී වශයෙන් මේතර මේ දුක් විඳින මගේ ඉදිරියේ ඉන්න මාත් එක්කම ඉන්න අනිත් අය. දෙයනේ මගේ මේ කට පාවිච්චි කරලා තවත් මා මා දුක් දෙන්නද? නේද? එහෙම නේද හික්මෙන්න ඕනේ. කියලා කරුණාව ඇති කරගන්නවා කියන්නේ. ලෝකයේ තියෙන දුක් ගැන මෙනෙහි කරනවා. මෙනෙහි කරලා මෙනෙහි කරලා මොකද කරන්නේ? තමන්ගේ හිතේ අර මෙනෙහි කරනකොට මෙනෙහි කරනවා කියන්නේ වපුරනවා කියන එක. වපුරනකොට මොකද වෙන්නේ? පුංචි බීජයක් හට ගන්නවා වාගේ කරුණාසිතුවිලි ඇති වෙන්න, අවිහිංසාසිතුවිලි, අවිහිංසා හැඟීම් ඇති වෙන්න පටන් ගන්න චුට්ටක් යනකම්. ආ චිත්තුත්පාද කුසලය උපදිනවා හිතේ. ඉතින්ලා අයින් කර කර අයින් කර කර දැන් මොකද වෙන්නේ? කුසල් සිත් උපදිනවා. ප්‍රාණඝාතය වෙනුවට ප්‍රාණඝාතයෙන් වැළකින්න ඕනේ. වැළකිය යුතු දෙයක් නේද? පුංචි මදුරු පොතකෙක්වත් මරන්න හොඳ නෑ, මැරෙන්න දෙන්න හොඳ නෑ කියලා තමන්ගේ හිතේ මෙන්න කුසල් හිත් උපදිනවා. අනුන්ගේ දේවල් ගැන මාත්‍රයක්වත් මේවා හොරකම් කරන්න හොඳ නෑ කියලා කුසල් හිත් උපදිනවා. ඒකට ප්‍රතිවිරුද්ධ තමන් ළඟ තියෙන දේවල් දෙන්න ඕනේ කියලා කුසල් හිත් උපදිනවා. හරිද? සියලු සත්වයන් මරණව වෙනුවට මෛත්‍රිය කරන්න ඕනේ කියලාන්නේ මෛත්‍රී සාගත කුසල් සිත් උපදිනවා. අන්න ඒ විදිහට පින්නත් මේක තේරුම් කරන්න මම මෙන්න මෙහෙම කියන්නම්.